අවසරයි අද මේ ඇතර මේ පටිච්චසමුප්පාද ධර්මය පිළිබඳව විස්තර කරගෙන යන ලබන දේශනා මාලාව නිම කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒවාරේදී සංඝ පත්‍ය උපාදාන උපාදාන පත්‍ය බොහෝ කියන කරුණ විස්තර කළේ මට මතක හැටියට. අද භවපත්‍ය ජාති භව නිරෝධා ජාති නිරෝධෝ කියන කරුණයි විස්තර කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙයාට මතක ඇති ගිය වාරයේදී අපි භව කියන වචනේ විස්තර කරනකොට කර්ම භව සහ උප්පත්ති භව කියලා කොටස් දෙකක් ඉදිරිපත් කළා. මේ භවපච්චය ජාතේ කියනකොට ජාතිය ඇතිවන්නේ අර උප්පත්ති භව නිසා නෙවෙයි. මේ කර්ම මෙයාට තේරුම් ගන්නට පුළුවන් මේ සුද්ධාවාසයක පුනර්භවයේ සිදුවන ආකාරය පැහැදිලිව තේරුම් ගතහොත් සුද්ධාවාසයක ඉපදීමට නම් අනිවාර්යයෙන්ම අනාගාමී වී සිටින්නට ඕන අනාගාමී වී සිටින කෙනෙකුට අනිවාර්යයෙන්ම හතරෙන් ධ්‍යානෙවත් තිබෙනවා ඒක නිසා මරණ මොහොතේ හතර ධ්‍යානයේ සිහිපත් වෙලා ඒ තුළින් තමයි සුද්ධාවාසයක උපදින්නේ මේ සුද්ධාවාසයක ඉහළම ආය ප්‍රමාණය දක්වලා තිබෙන පොත්වල කල්පසු 7000ක් වශයෙන් ලෝකේ බුදුරුව පහළ වන්නේ තාමත්ම කලාතුරකින් සමහරට එක බුදු කෙනෙක් බුදු වෙලා ඊට පස්සේ තව බුදු කෙනෙක් බුදු වෙන්න කල්ප ලක්ෂ ගාණක් යනවා සමහරට කල්ප අසංඛ්‍ය ගාණක් යනවා දැන් අපේ බුදුරජාණන් වහන්සේ බෝසත් මූලයේ නියත වගරන ගත දවසේ සිට අපේ බුදුහාමුදුරුවෝ දක්වා බුදුරු ලෝකයේ පහළුනේ 28 නමයි සාලාසංග කල්පලක්ෂයක් ඒ සඳහා ගත වුණා නමුත් මේ බුදුරු 28 දෙනාම ලෝකයේ පහළලා තියෙන කල්ප 10ක කාල සීමාවක අනිත් මුළු අර සාරාංශ කල්ප ලක්ෂයකින් මේ කල්ප 16 10 අඩු වුණාට පස්සේ අනිත් කල්පවල එකකවත් බුදු කෙනෙක් නැහැ. එතකොට කල්ප අසංගයට නම් බුද්ධ ශූන්‍යයේ ඒවා තියෙනවා මෛත්‍රී බුදුහමඳුන්ගේ පස්සෙන් එවැනි කල්ප අසංඛ්‍ය ගණනක් බුද්ධ ශූන්‍ය කාලයක් වශයෙන් තමයි සලකන්නට සිදුවන්නේ මොකද මේ දක්වාම එක්ක එක කල්පයකදී බුදුරු හතර දෙනෙක් හෝ ඊට තුන් දෙනෙක් නැත්නම් පස් දෙනෙක් නම් මේ කල්පේ හැර වෙන කලින් පහළ වෙලා නැහැ. එහෙම පහළ වෙලා සිටියොත් ඊට පස්සේ බුද්ධ ශූන්‍ය කල්ප අසංඛ්‍යයක් තියෙනවායි කියලා හැම පොත්වල දැක්කේ තිබෙනවා. එතකොට සුද්ධාවාසයක ඉඳලා මුළු වාස කාලෙම කල්ප 84000 ගාණක් ඉන්නේ. 84000ක් මේ ඉඳලා පිරිනොම් පෑවත් ඊට පස්සේ බුදු කෙනෙක් බුදු වෙන්නට කල්පසංඛ්‍ය ගානක් යනකොට ඒ ලෝකවල සම්පූර්ණයෙන් හිස්සලා යනවා. කිසිම බ්‍රහ්මයේ ඒ ලෝකවල නැහැ කල්ප ගණන් තිස්සේ කල්ප ලක්ෂ කෝටි අසංඛ්‍ය ගණන් තිස්සේ. ඒ ලෝක තිබුණට ඒකේ ගිහිලා ඉපදීමක් සිදුවන්නේ නැහැ. ඒක නිසා උත්පත්ති භව නෙවෙයි භවපත්‍ය ජාති කියන එකට ප්‍රධාන වන්නේ කර්ම භව කියන එක. එතකොට මේ කර්ම භව නිසා ජාතිය උපදිනකොට ඒ කර්ම එන න්‍යාමයක් තියෙන මරණ මොහොතේදී ඒක තමයි ගරුක ආසන්න ආචින්න කටත්තා කියලා පොත්වල දක්වා තිබෙනවා. ගරුක කර්මයක් කළා නම් අනිවාර්යයෙන්ම ගරුක කර්ම කියන්නේ ඉතා ප්‍රබල කර්ම. අකුසල පැත්තෙන් නම් කන්ටානන්දගේ පාප කර්ම. කුසල පැත්තෙන් නම් ධ්‍යාන සිත් වෙන දේවල්. එවැනි කර්මයක් කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම මරණ මොහොතේ ඒ කර්මය තමයි ඉදිරියට එන්නේ. ගරුක කර්මයක් කරලා නැත්නම් මරන්න ඕනේ මෙන්න කියන අවස්ථාවේදී කරන ලද කර්මයක් ආසන්න කර්මයක් වශයෙන් ඉදිරිපත් වෙනවා. එහෙමත් නැත්නම් මේ ජීවිතේ පුරා ආචින්න කර්මයක් වශයෙන් නැවත නැවත පුරුදු කරලා තියෙන කර්මයක් ඉදිරිපත් ගන්නට ඉඩ තිබෙන බව පොත්වල දක්වනවා. ඒ කර්ම එකක්වත් නැත්නම් ගරුක ආසන්න ආචින්න කියන කර්ම එකක්වත් නැත්නම් මේ සංසාරේ පුරා කවදා හෝ දවසකදී කරන ලද කර්මයක් කටත්තා කර්මයක් වශයෙන් ඉදිරිපත් වෙන බව දැක් වෙනවා. එතකොට ඒ ගරුකාසන්න ආකින්න කටත්තා කියන කර්මය මරණ මොහොතේ ඉදිරිපත් වෙනකොට ඒ කර්ම ඉදිරිපත් වෙන්නේ ආකාරයක් වශයෙන් බුදු පොත්වල දක්වා තිබෙනේ කර්මයක් වශයෙන්, කර්ම නිමිත්තක් වශයෙන් සහ ගති නිමිත්තක් වශයෙන්. ඒ කර්මයක් කර්ම නිමිත්තක් සහ ගති නිමිත්තක් වශයෙන් මේක ඉදිරිපත් වෙනකොට ඒදී ඇත්ත වශයෙන්ම අපේ මනසට අර මේ මරණ කෙන මරණ කෙනාගේ මනසට අරමුණු වන්නේ කර්ම කර්ම නිමිති සහ ගති නිමිති වුණාට පරමාර්ථ වශයෙන් අරමුණු වන්නේ ඒවා නෙවෙයි මේක ප්‍රශ්නීයයි තේරුම් ගන්නට පුළුවන් වෙයි එතකොට මේ ධාතිය ගෙන දෙන්නේ ගුණභවය ගෙන දෙන්නේ බහපක්ෂය ධාති කියනකොට මේ කර්ම භව නිසා. ඒ බව බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ තිකනිපාතේ එක්තරා සූත්‍රයක මෙලෙසින් දක්වලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් ගිහිල්ලා ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් විමසනවා. බොහෝ බොහෝ තිබන්තේ විච්ඡතේ කිත්තාව සානුකෝ බන්තේ බොහෝ හෝති කියලා. භවය භවයයි කියලා ප්‍රකාශ කරනවා මේ භවය කියන එක කෙතකින් පිහිටනවද නැත්නම් කෙතකින් භවයක් ඇති වෙනවද භවයක ගිහිල්ලා ප්‍රතිසංයෝගයක් ගෙන දෙනවද කියන අර්ථයක් තමයි මේ පාටින් දැක්කෙන්නේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හැමදාම ප්‍රශ්නයක් අහනවා මේ වගේ කාම ධාතු වේපක්ඛංච ආනන්ද කම්මන්නා භවිෂ්‍ය අපිනකෝ කාම වෝ පඤ්ඤායෙත් කියලා. මේ කාම ධාතුවක විපාකයක් වශයෙන් පළදීමට හේතුපාද වන කර්මයක් නැත්නම් ආනන්ද කාම භවයක් පනවන්නට පුළුවන්ද? ඒකයි ප්‍රශ්නේ. ඒ කියන්නේ කාම ධාතුක විපාකයක් වශයෙන් ඵල දීමට පුනර්භවය ගැන දීමට හේතු වන කර්මයක් නැත්නම් එවැනි කෙනෙකුට කාම භවයක් පණවන්න පුළුවන්ද නෝහේතම් බන්දේ ශේ පණවන්න බෑ ස්වාමීනි කියලා බුදුරජාණන් වහන්සේට ආනන්ද ස්වාමීන් වහන්සේ ඒකට පිළිතුරු දුන්නා එතිකෝ ආනන්ද කම්මං චත්තං විඥානං බෙහෙදං තණ්හා සනේහෝ අවිජ්ජා නීවරණං සත්තානං තණ්හා සංයෝජනානං ඊනාය දහත්වා විඥානං පතිත්තිතං ඊවං කෝ ආනන්ද ආයතින් පුනක් භවා නිබ්බති හොති එලෙසින් ආනන්ද කම්මං චත්තං කර්මයේ තමයි ශ්‍රේෂ්ඨය විඥානං බීජං විඥානයේ තමයි බීජය සංහාස්නේ හෝ සෙනෙහය චේතමනේ වතුර ගතිය සංහාවයි. අවිද්‍යා නීවරණාන සත්තානං තණ්හා සංයෝජනාන අවිද්‍යා නීවරණයෙන් වැසී ගිය තණ්හා සංයෝජනයෙන් බැඳී ගිය සත්‍යයන්ගේ විඥාණය හීනාය ධාතුව මේ හීන ධාතු වශයෙන් සරකන කාම භෝකී පිටනවා. ඒවං කෝ ආනන්ද ඉලසින් තමයි ආනන්ද ආයතින් පුනක් භවනිබ්බති හෝති නැවත ආයතනක පුනක් භවයේ ගෙන දෙන්නේ. මේ වගේම අහනවා රූප ධාතු ඒකක් පංචකෝ ආනන්ද කම්මන්න භවිෂාපින් කෝ රූප භව පඤ්ඤායේත කියලා. අරූප භව ගැන එදසින්ම විමසනවා. මේ රූප භවයක ඉදීමට හේතු පාදකන කර්මයක් නැත්නම් ආනන්ද රූප භවයක් පණවන්නට පුළුවන්. රූප ලෝක බ්‍රහ්ම රූපාවච බ්‍රහ්ම ලෝක 15ක් තියෙනවා 16ක් වෙනවා. ඒ 16 උපදින්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන රූපාවච ධ්‍යාන උපදවාගත්ත අයට පමණයි. ඒ ධ්‍යාන උපදවාගත්ත නැති කෙනෙකුට ඒ බ්‍රහ්ම ලෝක තිබුණාට ඒ ගිහිල්ලා පිළිසඳ ගන්නට බෑ මේ තුන්වන භවය ලබා ගන්නට බෑ. එතකොට එවැනි කෙනෙකුට රූප භවයක් පණවන්නට හැකියාවක් නැහැ. අරූප ලෝකයේ ඉපදීමට නම් අනිවාර්යයෙන්ම අරූපාවච ධ්‍යාන සිත් තිබෙන්නට ඕනේ. අරූප ධ්‍යාචර ධ්‍යාන සිත් උපදවාගත්තු නැති කෙනෙකුට අරූප ලෝකයක් පණවන්නට බෑ. ඒක නිසා කර්ම භවතුලින් තමයි නැවත තැනක උපදින්නේ මේ උත්පත්ති භව කියන එක ඒකට ප්‍රධාන වන කාරණාවක් නෙවෙයි. එතකොට ඒ කර්මෙන නියාමයක් තමයි අපි කලින් කිව්වේ ගරුකාසන වචන කටත්තා කියලා. ඒ කර්ම ඉදිරිපත්න ආකාර තුනක් දක්වා තිබෙනවා. එකක් තමයි කර්මය නැත්නම් කර්ම නිමිත්ත නැත්නම් ගත නිමිත්ත. මා කලින් කිව්වා මේකට අරමුණු වන්නේ කර්මය, කර්ම නිමිත්ත, ගත නිමිත්ත කියුවට පරමාර්ථ වශයෙන් ඒවා නෙවෙයි කියලා. දැන් උදාහරණ වශයෙන් අපි හිතමු මරණ මොහොතේදී සමහරුන්ට ගත නිමිත්ත තේන උපදින ස්ථානය තේනවා. නරකය නරකොළ උපදින අයට ගින්දර පේනවා. එහෙම දැකලා කෑ ගහන අවස්ථා අනන්තවත් මේ ඇයට සමාවිත අසන්න දෙබේ ඇති. එහෙම කියලා උදාහරණයක් ගමු. එහෙම එනකොට එයා එයා මැරෙන කෙනාගේ සිතට වැටෙනවා අපි අපේ හරියට සිහිනයක් දකිනවා වගේ පේනවා. මේ ගින්දර. ඒක තමයි මට ගින්දර පේනවා කියලා ඒගොල්ලෝ කියන්නේ. ඇත්ත එකක් නෙවෙයි. එයාගේ මනසට වැටහිලා යන නිමිත්ත. මේක දකින්නකොට මෙයාගේ සිත තුළ මනෝවිඥාන විඥානස්කන්ධයේ ඇති ඇති නැති නැති යමක් එතන සිදු වෙනවා. මේක තියෙන ශබ්ද කවා සමහර විට ඇහෙන ඇහෙන අවස්ථා තියෙනවා මාර්ග මොහොතේදී ඔය දිව්‍ය ලෝකවල එහෙම උපදිනකොට දිව්‍යවරු කතා කරන අය මේ දිව්‍ය ලෝකෙට එන්න කියලා එහෙම කියන අවස්ථා අපි අහලා තියෙනවා එතකොට ඒ අවස්ථාවේදී සෝත විඥානය පහළ වෙනවා. මේ විදිහට විඥානස්කන්ධයේ ඇතිවීමක් නැතිවීමක් තමයි ඒ ගති නිමිත්ත දකින්න කෙනාගේ සිත තුළ ඇතිවන්නේ. ඒ ගති නිමිත්ත එයා හඳුනා ගන්නවා. සංඥා ස්කන්ධයක් එතකොට ඇති වෙනවා. ඒ ගති නිමිත්ත ආවට පස්සේ මෙහිදී ගින්දර නම් දැක්කේ බියක් දැනෙනවා. ඒ වගේම දුකක් දැනෙනවා. වේදනා ස්කන්ධය සංස්කාර ස්කන්ධයක් ඇතිවෙනවා. එයාගේ සිතට අනුකූලව ඔහුගේ සිතේ ශරීරයත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් රූප ස්කන්ධය ජනිත වෙනවා. එතකොට කර්ම නිමිත්තක් තමයි පේන්නේ. නමුත් එහිදී කර්මාස්වාසයෙන් සිදුවන්නේ මොකද්ද? පංචස්කන්ධ ධර්මයක් අරමුණු වන්නේ. මේක ගැඹුරු කාරණාවක් ටිකක් හිතලා බැලුවට පස්සේ මේ හැට තේරෙයි. දැන් අපි හිතමු කර්මයක් ශීපත් වෙනවා, කර්ම නිමිත්තක් ශීපත් වෙනවා කියලා. රති නිමිත්ත ගැන ඉස්සෙල්ලා කතා කරේ. මේකේ ශීපත් ගන්න කර්මයේවත් කර්ම නිමිත්තක් නෙවෙයි පරමාර්ථ වශයෙන් දකින්නකොට පංචස්කන්ධ ධර්මයන් ඒදී ශීපත් ගන්නවා. එතකොට කර්මයක් කරන විට කුසල් වේවා අකුසලයක් වේවා කර්මයක් කරන විට පහළවන්නේ පංචස්කන්ධ ධර්ම. මෙයට මා කලින් කියවා මතක ඇති මේ ධර්මය ශ්‍රවණය කරන විට පවා ඇතිවන්නේ පංචස්කන්ධ ධර්ම බව. මේ ධර්මයේ අහනවා සෝත විඥානය තියෙනවා ඒ පිළිබඳ මනෝ විඥාන පහළ වෙනවා ධර්මයෙන් කියන වචන හඳුනා ගන්නවා සංඥා ස්කන්ධය තියෙනවා ඒ පිළිබඳ උපේක්ෂා වේදනාවක් හෝ කවර වේදනාවක් ඇති වෙන වේදනාවක් පහළ වෙනවා වේදනා ස්කන්ධය ඒ ධර්මයේ පිළිබඳව ඒ කරුණ අවබෝධ වීම ආදී කරුණ අවබෝධ වීම වැනි අවස්ථාවලදී සමාගයේ සිත තුළ සංස්කාර ධර්මයන් පහළ වෙනවා. එතකොට මෙතන වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ හතරක් ජනිත වන්නේ ඒකට අනුකූලව රූපස්කන්ධයත් ඇති වෙමින් නැති වෙමින් යනවා. මේ පිට කරන ශබ්දයට අනුව රූපේ වෙනස් වෙන්නේ නැති වෙන තියෙනවා. එතකොට මේ ධර්මයේ ශ්‍රවණය කරන විටත් මේ පංචස්කන්ධ ධර්මයන් රැස්වීමක් මෙතන තියෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ කන්ද සූත්‍රයේ එක්තරා තැනකදී දක්වනවා කජ්ජනීය සූත්‍රයේ මම හිතන්නේ සූත්‍රේ නම රූපං රූපක්ඛාය සංකතං අபிසංකරන්ති වේදනං වේදනක්ඛාය සංකතං අபிසංකරන්ති සංඤං සංඤත්ඛාය සංකතං අபிසංකරන්ති සංඛාරේ සංඛාරක්ඛාය සංකතං අபிසංකරන්ති විඥානං විඥානක්ඛාය සංකතං අபிසංකරන්ති කිය. මේ කම්ම සංස්කාර රැස්න විට රූපං රූපක්ඛාය සංකතං අபிසංකරන් රූපේ මමයේ රූපේ මගේ කියලා හිතාන රූපේ උපාදාන කරගෙන රූප රූපයේ පිහිටලා රූපයක්මයි මේ රැස් කරන්නේ. වේදනාව මමයේ මගේ මගේ ආත්මයක් වේද නැත්නම් වේදනාව උපාදාන කරගෙන වේදනාව කෙරේ බැඳිලා වේදනාව රැස් වේදනාවක් මේ රැස් කරන්නේ. මෙලෙසින්ම සංඥා සංකාර විඥාන කියන සසස් ස්කන්ධ ධර්මත් ඒ ආකාරයෙන් ග්‍රහණය කරගෙන ඒ වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒ නාම ධර්ම සංස්කාර තමයි රැස් කරන්නේ. ඒකට මෙතන පංචස්කන්ධ ධර්මයන් රැස් වෙන්නේ නමුත් කුසල් රැස් වෙනවා කියලා තමයි මිනිස්සු ලෝක සත්‍ය සිතන්නේ. කුසල් රැස්වීමක් තිබෙනවා නැතුව නෙවෙයි ඒ කුසල් රැස්වීම රැස් වෙන විට රැස් වෙනවා කියන්නේ එතන අභිසංස්කරණය වෙන විට තමන්ගේ පංචස්කන්ධ ධර්මයක් මෙතන රැස්වන්නේ. එතකොට රැස්කලේ පංචස්කන්ධ ධර්ම නම් පසු වෙලාවක අපි සිහිපත් කරන විට සිහි වෙන්නේ පංචස්කන්ධ ධර්ම. රැස්කලේ පංචස්කන්ධ ධර්ම නම් ඒ ඒ තුළින් නැවත විපාකයක් ලබා දෙනවා නම් ලබා දිය යුතු වන්නේ පංචස්කන්ධ ධර්ම. එතකොට මරණ මොහොතේ කර්මයක් සිහිපත් වුණොත් එහෙම අපි හිතමු කර්මයක් හරි කර්මයෙන් දැන් කවරක් හරි සිහිපත් වෙනවා කියලා. ඒ සිහිපත් කරන විට ඒ වෙලාවේ තමන්ගේම පංචස්කන්ධය ඇති වී නැති වී යාමක් හැර වෙන දෙයක් හිතෙන්නේ නැහැ. එතකොට කර්මයේ කිව්වත්, කර්ම නිමිත්තේ කිව්වත්, ගති නිමිත්තේ කිව්වත් මේ සෑම එකක්ම තමන්ගේ පංචස්කන්ධ ධර්ම ඇති වෙමින් නැති වෙමින් යාමක් තමයි ඒ මරණ මොහොතේදී සිදුවන්නේ. එතකොට මේ මරණ මොහොතේදී සිදුවන ඒ කර්මයට කියන්නේ කර්ම විඥානය කියලා. සුතිසිත කියන්නේ මරණ මරණයට පත්වන සිතට. බොහෝ දෙනෙක් වැරදියට කල්පනා කරනවා චුතිසිතෙන් තමයි නැවත පුනර්භවය ගෙන දෙන්නේ, නැවත උපදින්නේ කියලා. මේක වැරදි. මොකද ඔය අභිධර්මයේ පොත්වල දක්වා තිබෙනවා ප්‍රතිසන්දිය නැවත තැනට පහළ වීම ගෙන දෙන විඥාණයම තමයි ඒ ප්‍රතිසන්දි විඥාණයම තමයි බහාංග කුත්තේ කරන්නේ චුති කුත්තේ කරන්නේ කියලා. එතකොට ප්‍රතිසන්දි විඥානේ කුත්තේ තුනක් වශයෙන් දක්වනවා. ඒකෙන් සිදුවන කාර්ය තුනක්. ප්‍රතිසන්දි කොටයක් කරනවා භවයේ අංගයක් වශයෙන් වෙනස් සිතවිලි නැති විට ඒ භවය දිගින් දිගට පවත්වාගෙන යාමට උපකාර වෙමින් ඒ සිත දිගට පවතින එකට තමයි භවාංග කියන්නේ. ඒ භවාංග කොටය සිදු කරනවා. ඊට අමතරව චුතිසිත ඇති වෙන විට මේක චුති කුක්තිය සිදු කරනවා. මෙතන මේ ප්‍රතිසන්දි විඥානය කියන්නේ විපාක සිතක්. ඒක මන්දක තබා ගන්න. කලින් කරන ලද කුසලයේ විපාකයක් වශයෙන් මේ අපි මනුස්ස ලෝකේ ඉපදෙනවා. අකුසලයක විපාකයක් වශයෙන් දුගතිය උපදින. එතකොට ප්‍රතිසන්දි විඥානයේ විපාක සිතක්. භවාංග සිත විපාක සිතක්. ත්‍ෘති සිත විපාක සිතක්. විපාක සිතකින් නැවත පුනර්භවයක් ගෙන දෙන්න හැකියාව නැහැ. කර්මයකින් පුනර්භවයක් ගෙන දෙන්නේ. කර්මයකින් නැවත විපාකයක් නැති කර දෙන්නේ. එතකොට චුතිසිතෙන් නෙමෙයි ඉදදීම ලබන්නේ චුතිසිතට ඉතාමත්ම ආසන්නව පැවති. එක ස්නේහකට පෙර පැවති. ඊට පෙර ආතුම් පැවති සිතේ ස්වરૂපේ මත ඊට පෙර ආතුම් පැවති සිතේ ස්වરૂපේට තමයි ඒ කර්ම වල තමයි කර්ම විඥානය කියලා කියන්නේ. මෙන්න මේ කර්ම විඥානය අරුමණු වීම නිසා තමයි ප්‍රතිසන්දි විඥානයක් ගෙන දෙන්නේ. එතකොට ඒ කර්ම විඥානයේ පංචස්කන්ධ ධර්මන අරමුණු වුණා නම් පංචස්කන්ධ ධර්ම තියෙන ලෝකයකයි උපදින්. අපිට මේ අපි මේ කියවා මතක ඇති මේ භව කියන වචනේ විස්තර කරනකොට ඒකෝපාර භව, චතුෝපාර භව, පංචෝපාර භව කියලා තුන් ආකාරයකින් තේ භව කියන වචනේ විස්තර කළා. ස්කන්ධ පහක්ම තියෙන ලෝක පංචෝපාර ස්කන්ධ හතරක් තියෙන ලෝක චතුෝකාර එක ස්කන්ධයක් පමණක් තියෙන ලෝක ඒකෝකාර භව. මේ විදිහට ලෝකයේ බෙදලා විස්තර කරන්නට පුළුවන්. ඉතින් අපිට මරණ මොහොතේ සිහිපත් වුනේ කුසල පාක්ෂික පංචස්කන්ධ ධර්ම නම් ඒ කුසල පාක්ෂික ඒ පංචස්කන්ධ ධර්ම වලට අනුව සුගතියක පංචස්කන්ධ ධර්ම තියෙන සුගතියක උපදිනවා. එහෙමයි ඒක සිදුවන්නේ. ඒකදීමට කම්මය පමණක් නෙවෙයි හේතු වන්නේ ප්‍රාර්ථනයත් බොහෝ දුරට උපකාර වෙනවා. දැන් ඔය සංඛාරුප්පත්ති කියන සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. ඒකෙදි බුදුරජාණන් වහන්සේ දක්වනවා මේ ලෝකයේ මිනිස්සු සීල, සුත, ඡාග, ප්‍රඥා වැනි ගුණ ධර්ම පරිදම් දෙනවා, සීල රකින්නවා වගේ කුසල් කර්ම නිතර නිතර නිතර නිතර කරලා ප්‍රාර්ථනා කරනවානේ අපට දිව්‍ය ලෝකෙ උපදින්න තන ලැබෙනවා නම් හොඳයි. නැත්නම් දිව්‍ය ලෝකෙ උපදීවා. තාවතුම් මහරජිකේ උපදීවා, තාවතින් සීල උපදීවා, තවතිසාවේ උපදීවා. ඔය විදිහට ඕනේ දිව්‍ය ලෝකයක නම් තියාගෙන හිතන්නවා. එහෙම හිතලා ඒ කුසල කර්ම නිරන්තරයෙන් පුරුදු පුහුණු කළා නම් ඒ කුසල කර්මයට අනුව ඒ තැන උපදිනවායි කියලා දක්වා තිබෙනවා. මේ සුද්ධතියට දීමට පමණක් නෙවෙයි මිනිසු තාත්තනය කරන දුගතිවල උපදින්නලක් තාත්තනය කරන සමහර අය මිනිස් එක්ක තරහ වුණාට පස්සේ තවත් අයෙක් තරහ වුණාට පස්සේ මම යකෙක් කියලා ඇවිල්ලා උන්ගෙන් පරිගන්නවා කියලා යක්ෂාත්මල උපදින්නට ප්‍රාර්ථනා කරලා කටයුතු කරන අවස්ථා තියෙනවා එක්කෙනෙක් මට ඇවිල්ලා ප්‍රකාශ කළා පත්‍රයක තිබුණායි කියලා. එක මිනිස්සේ සිහි නැති කරගත්තලු දුප්පත්කම නිසා ඕසත් ගෙදරක බල්ලෙක් කියලා ඊට පස්සේ මම ඉපදේවා කියලා. එහෙම ලියලා කියලා නෑ මම කියලා එහෙම පත්‍රයේ තිබුණා. ඉතින් ඒ විදිහට දුගතියක් ප්‍රාර්ථනා කරන සිටිනවා. දැන් බුදුහාමුදුරුවෝ කියනවා ඔතේ කියලා සූත්‍රයක මේ උදේ කියන සූත්‍රයක නෙවෙයි බහුව කියලා සූත්‍රයක දැක්වෙනවා අවිජ්ජා නීවරණානං සංතානං කන්නා සංයෝජනානං හීනාය දහසාව චේතනා ප්‍රතිත්‍ථා පත්තනා ප්‍රතිත්‍ථා කියලා චේතනාවක් ඇති කරගන්න ප්‍රාර්ථනයක් ඇති කරගන්න මේ හීන ලෝකයක් වශයෙන් සැලකෙන්නේ කාම ලෝකේ 11ට දිව්‍ය ලෝක 6යි මනුෂ්‍ය ලෝකේ තිරිසන් ලෝක ආදී අතතර පායයි මේවා තමයි කාම ලෝකය කියලා කියන්නේ මේවා හීන ලෝක වශයෙන් බුදුහාමුදුර සලකන්නේ. රූපාවචර ලෝක, බ්‍රහ්ම ලෝක 16ක් තියෙන ඒවා නිකන් මධ්‍යම තත්ත්වයේ තියෙන මධ්‍යම ප්‍රමාණයේ තියෙන ඒවා කියලා සලකන්නේ. අරූපාවචර ලෝක ප්‍රණීත ලෝක වශයෙන් සලකන්නේ. එතකොට මේ විදිහට මේවා ගැන ප්‍රාර්ථනා කරපුවාම මේ ප්‍රාර්ථනා කිරීම බොහෝ විට ගුණක් භය ගැනීම සඳහා උපකාර වන ධර්මයක්. දැන් අපි ගලක් ගහනවා නම් යම්කිසි ඉලක්කයක් කරා. ඉලක්කයටම නොවදින්නට පුළුවන් සමහර විට ඉලක්කය සමීපයෙන් හරි යන්නට පුළුවන්. අපි ඉලක්කයක් නැතුව ගලක් ගහනවා නම් ඒකට කැමති නැහැ කියලා යනවා. බුදුහාමුදුරුවෝ කොමාව දක්වලා තියෙන ලීයක් උඩට විශ් කරාට පස්සේ එක්කෝ ඒක ලීයෙන් එක පැත්තකින් පළවෙනි පැත්තෙන් බිමට වැටෙන්න පුළුවන් දෙවෙනි පැත්තෙන් බිමට වැටෙන්න පුළුවන් මැදිනුත් බිමට වැටෙන්නට පුළුවන් කියලා. ඒ වාගේ කර්ම රැස් කරපු පුද්ගලයාට අර විදිහට ප්‍රාර්ථනීය ඉලක්කයක් නැත්නම් ඒ කර්මයට සුදුසු තැනක අර ගලවඩට දාපුවම උපමිත තැනක වැටෙනවා වැටෙන්න ඉඩ තියෙනවා. මේ භවයේ ප්‍රාර්ථනා කරන එක සුදුසුයි කියන එක නෙවෙයි මම කියන්නේ. අපි භවයේ නැති කිරීමටයි මේ සෑම දෙයක්ම කටයුතු කළ යුතු වන්නේ. නමුත් එහෙම ප්‍රාර්ථනා කරලා කුසල කරන එක ඉතාම හොඳයි. එතකොට තමයි අපිට මේ නියම ඉලක්කයක් තියෙන්නේ. ඒ විදිහට ඒ කර්මය ඵලදීමේදී නැත්නම් නැවත පුනරුභවයක් ගෙනදීමේදී මේ කියන ලද ප්‍රාර්ථනාත් උපකාරවන ධර්මයක්. මේ විදිහට ඒ පංචස්කන්ධ ධර්මමයි මරණ මොහොතේ සිහිපත් කරන්නේ. දැන් මේ බව බුදුරජාණන් වහන්සේ උපය කියලා වෙන කන්ද සංයුත්තේ තියෙන සූත්‍රයක දක්වනවා මෙහෙම. උපයෝ බික්ඛෝ අවිමුක්තෝ අනුපයෝ විමුක්තෝ මේ උපේක්ෂානේ තණ්හා, දිට්ඨි, මාන වැනි ප්‍රපංච ධර්ම වලට. ප්‍රපංච කියන්නේ සංසාරයේ ප්‍රමාදයට හෙළන. කියන්නේ නැවත නැවත ඉපදී ඉපදී සංසාරයේ දුකින් නැදෙන්නට දෙදී ප්‍රමාද කරන ධර්ම වලට තමයි ප්‍රපංච ධර්ම කියන්නේ. මේ ප්‍රපංච ධර්ම ප්‍රධාන වශයෙන් තණ්හා, දිට්ඨි, මාන වශයෙන් තුනක් දක්වලා තියෙනවා විශේෂයෙන්ම අටුවා පොත්වල. එතකොට මේ තණ්හා, දිට්ඨි, මාන වලින් යුතු පුද්ගලයා අවිමුක්තව සංසාරයෙන් නිදහස් වෙලා නැහැ. අනුපයෝ විමුක්තෝ මේවා තණ්හා දිට්ඨි මාන නැති පුද්ගලයෝ ඒවා සම්පූර්ණයෙන් නිදහසේ පුද්ගලයෝ විමුක්තයි නිදහස් සංසාරේ. රූපෝපයං වෝ වික්ඛවේ විඥානං තිත්තමානං තිත්තේ රූපාරම්මණං රූපේ පතිච්චිතං නන්දුප සේවනං බුද්ධිං ගරුල්ලං වේපුල්ලං ආපජේ එහෙම බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා. රූපේ උපාදාන කරගෙන අර තණ්හා දිච්චමාන ආදී දේවල් වලින් කටයුතු කරන කෙනාට රූප ආරම්මණන් ඒකම අරමුණක් වල රූපේ ප්‍රතිච්ඡිතන් මේ රූප අරමුණේම පිහිටලා නන්දූප සේවනම් තණ්හාවත් ඒකට එකතු වෙලා උත්තිං බිරුවලම් බේපුල්නම් ආපද්ධති ආපද්ධිය කර්ම විඥානයක් වශයෙන් ඒක වැඩි දියුණු වෙලා එතෙන්ට එන මනෝමය කියන්නේ රූපේ අපි කිව්ව පංචස්කන්ධ ධර්මයි මේ කර්මයක් කරන විට කරන්න කියලා. ඒක තමයි මේ බුදුහාමුදුර මෙලෙසින්නේ කියන්නේ. ඒ වගේම කියනවා වේදනාව උපාදාන කරන තණ්හා දිට්ඨිය මානෙන් බැඳෙන පුද්ගලයාට ඒ වේදනාවේ පිහිටලා වේදනාව අරමුණු කරලා තණ්හාවෙන් තෙතමනයටපත් වෙලා ඒක කර්ම විඥානයක් වශයෙන් කර්ම විඥානිය ඇති වෙන විට එළඹ සිටිනවා. තණ්හා ඒ වගේම සංඥා ඒ වගේම සංස්කාර මේම අරූපය තණ්හා දිට්ඨිමාන වලින් උපාදාන කරගෙන සිටින තැනට ඒවා අරමුණක් වෙනවා මරණ මැරෙන්න ඔන්න මෙන්න කියන කර්ම විඥාණයට එතකොට කර්ම විඥාණයට අරමුණු වන්නේ පංචස්කන්ධ ධර්මයේ කියන කතාව ඒ කියපු බුද්ධ වචනේම මේ ඇයිට ඔප්පෙලා පේන අපි කියපු ඒ දැයම තමයි බුදුරජාණන් වහන්සේ වෙනත් ආකාරයකින් මෙලෙසින් විස්තර කරලා තියෙන්නේ. ඒතකොට පංචස්කන්ධ ධර්ම අරමුණු වුණා නම් මරණ මොහොතේදී නැවත උපදින්නේ පංචස්කන්ධ ධර්මයෙන්. ඒකකොට සුගතියක උපදින්නට නම් කුසල කර්මයක්, අකුසලයක නම් අකුසල කර්මයක්, දුගතියක නම් අකුසල කර්මයක් කියන එක මෙහෙය දන්නේ. එයා රූපාවචර භක්ම ලෝකයක උපදින්නට නම් රූපාවචර කුසල කර්මයක් තියෙන්න ඕනේ. ඒක ප්‍රාර්ථනාවේ තිබුණාට එහෙම සිදුවන්නේ. අර කාමවචර ලෝකයට තමයි ප්‍රාර්ථනා අදාළ වන්නේ. රූපාවචර භක්ම ලෝකවල උපදින්නට ප්‍රාර්ථනා කළාට හරියන්නේ කර්මය ප්‍රධාන වන්නේ. දැන් පළවෙනි භක්ම ලෝක තුනක් තියෙනවා. භක්ම පාරිසජ්‍ය බ්‍රහ්ම ප්‍රෝහිත මහා භක්ම කියලා. මේ භක්ම ලෝක තුනේම උපදින්නේ පළවෙනි ධ්‍යානසිත. නිසා ඒකට පළවෙනි ධ්‍යානසිත යන්තම් වඩලා ඔය ටිකක් සම්මතුරට තියාගෙන ඉන්න කෙනෙක් ඔය බ්‍රහ්ම පාරිසජ්ජේ කියන එකේ කියන්නේ බ්‍රහ්මයන්ගේ වැඩකාරයෝ වගේ කියන අර්ථය ඒකදී ඒ ඒ පහළම ලෝකෙ ඉපෙන කල්ප තුනෙන් එකක් ආයත තියෙනවා කියලා දක්වනවා ඒ ලෝකෙ පොත්වල එහෙමයි තියෙන්නේ බ්‍රහ්ම පාරිසජ්‍ය කියන්නේ බ්‍රහ්ම පිරිවරක් වෙනාත්තේ වාගේ එකක්. මේ පළවෙනි ධ්‍යානසිතම මධ්‍යම ප්‍රමාණයෙන් වඩලා තියෙනවා. කලින් එක්කෙනා වගේ ඊට වැඩිය වඩලා ප්‍රගුණ කරලා බහුලීකරණය කරලා තියෙනවා. එතකොට මහා ධර්මයේ ලෝකේ උපදින්නේ පළවෙනි ධ්‍යාන සිතෙන්මයි. නමුත් ඒ අය උපදින්නේ පළවෙනි ධ්‍යානයේ සිට මෙන්නවින් වශීකුත් කරලා. හිතකුත් ගමන් ඕන වෙලාවක පළවෙනි ධ්‍යානෙට යන්න පුළුවන්. කැමැති වෙලාවක පළවෙනි ධ්‍යානෙ ඉන්න පුළුවන්. කැමැති වෙලාවකින් පළවෙනි ධ්‍යානෙකින් නැගිටින්න පුළුවන්. තප්පරයකින් නම් තප්පරයකින් නැගිටින්න පුළුවන්. පැය 10ක් හරි ඉන්න පුළුවන්. නැත්නම් ඉන්න කාලය තියෙනවා නම් පැය 10ක් හරි ඒ පළවෙනි ධ්‍යානෙ ඉන්න පුළුවන්. ඕනෑම ඉරියව්වකින් ඕනෑම වෙලාවක ධ්‍යානෙට සම්බන්ධ වෙන්න පුළුවන්. විශේෂයට පළවෙනි ධ්‍යානයේ දියුණු කරලා වශීකృత කරලා තියෙන කෙනෙක් තමයි මහා භක්ම ලෝකෙ උපදින්නේ. එතකොට මේ භක්ම ලෝක තුලේම උපදින්නේ එකම ධ්‍යානසිතකින්. නමුත් ධ්‍යානසිත වඩලා තියෙන ආකාර අනුවයි භක්ම ලෝක තුනක් තීරණය වන්නේ. ඒ වගේම තමයි ධ්‍යාන භක්ම ලෝක තුන. දැන් බ්‍රහ්මපාඨජ බ්‍රහ්මසෝවිත මහා බ්‍රහ්ම. ඊළඟට පරිත්තාබ අපමානාබ ආභස්සර කියලා බ්‍රහ්ම ලෝක තුනක් ඊළඟට. මේ ඔක්කොම දෙවෙනි ධ්‍යානෙ උපදින. ඒ දෙවෙනි ධ්‍යානයත් අර හොඳට ප්‍රගුණ කරලා නැහැ යන්තම්. ඊට වැඩි ටිකක් ප්‍රගුණ කරලා ඉතා හොඳට ප්‍රගුණ කරලා. ඒ විදිහට තමයි මේ බ්‍රහ්ම ලෝක තුන තීරණය. ඊළඟ තියෙන්නේ පරිත්තසුභ අපමානසුභ සුභතින්නක කියලා බ්‍රහ්ම ලෝක තුනක්. ඒ තුනේ උපදින්නේ තුන්වෙනි බ්‍රහ්ම ලෝකෙ. තුන්වෙනි ධ්‍යානෙ. එතකොට ඒ තුන්වෙනි ධ්‍යානය යන්තම් දිනු කරලා තියෙන්නේ 15 එක. මධ්‍යම ප්‍රමාණයෙන් දිනු කරලා තියෙනවා නම් ඊට ඉහළ එක. උජ්ජලම උපරිම වශයෙන් එක දිනු කරලා තියෙනවා නම් තුන් ඊටත් ඉහළ තත්ත්වයේ උපදින. ඉතිරි භක්ම ලෝක ඔක්කොම හතරවෙනි ධ්‍යානයෙන් උපදින. සුද්ධාවාසයත් ඇතුව. සුද්ධාවාස වල භක්ම ලෝකයක උපදිනකොට ඔක්කොම හතරවෙනි ධ්‍යානයෙන් ඉපදුනාට ඒ සුද්ධාවාස පහක් තියෙනවා. අවිය අතප්ප සුදර්ශන සුදර්ශයක් නිත්තාව කියලා මේ බ්‍රහ්ම පහ ලෝක පහේ පිරිසිදු පුනර්භවය ගැනදීම සිදුවන්නේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වરૂපය මත කියලා ඒ පුත්‍රයාගේ ඒ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වરૂපය මත කියලා අටුවා පොත්වල දක්වා තිබෙනවා ශ්‍රද්ධාව අධික කෙනා පහළම එකේ ඒ වගේම ශ්‍රද්ධා විරිය අධික කෙනා දෙවෙනි එකේ විදිහට ප්‍රීතිය සුඛය සද්ධා විරිය සතිය සමාධිය ප්‍රඥා. සතිය තුන්වෙනි ලෝකේ වැඩි එක්කෙන සමාධිය දෙවෙනි එක්කෙන හතරවෙනි ලෝකේ ප්‍රඥාව දෙවෙනි එක්කෙන ඉහළම ලෝක උපදිනවා කියලා දක්වා තියෙනවා. අරූපාවචර ලෝකවල උපදින්න නම් අනිවාර්යයෙන්ම අරූපාවචර ආකාසානං ඡායතන විඥානං ඡායතන අපින් සංඥායතන නිර්සඤ්ඤාන සංඥායතන කියන ඒ අරූපාවචර ධ්‍යාන සිත් උපදින තියෙන්නට ඕනේ. ඒ ධ්‍යානෙන් ඒ ඒ රූප අරූපාවචර ලෝකවල උපදින. එතකොට මේ විදිහට ඒ කර්ම විඥානය නිසා පුනත් භවය ගෙනෙනවා. මේක මේ ඇයට තේරුම් ගන්නට පුළුවන්. එතකොට මේ කර්ම කරපු නිසාම නෙවෙයි කර්ම විඥානය පහළ වෙලා නැවත පුනත් භවයක් ගෙන දෙන්නේ. කර්ම කරලා තිබුණ නිසාම නෙවෙයි. දැන් මෙයා හිතන රහත් වූ කෙනෙක් රහත් වෙන්න ඉස්සෙල්ලා ඕන තරම් කුසල කරලා තියෙනවා සමහරට අකුසලුත් කරලා තියෙනවා. රහත් වෙනකොට අවිද්‍යාව නිරුද්ධ කරලා සංස්කාර නිරුද්ධ කරලා තනිකර විමුක්ත සිතක් උදා කරගෙන සිටින නිසා මරණ මොහොතේ කර්ම විඥානයක් ලැබෙන්නට කිසිම තැනක් නැහැ ඒක නිසා නැවත පුනර්භවයක් ගෙන දෙන්නේ නැහැ දැන් මෙහිදී අදහස් වෙන්නේ මොකද්ද කර්ම කරලා තිබුණු නිසා නෙවෙයි මේ මරණ මොහොතේදී කර්ම විඥානයක් ඉදිරිපත් වෙලා පුනර්භවය ගෙන දෙන්නේ භවපච්චා ජාති කියලා කියවට භව කර්ම භව තිබීමම නෙවෙයි ප්‍රධාන කරුණ. තව තියෙනවා ඊට වඩා වැඩි ප්‍රධාන කරුණ. ඒක තමයි අවිද්‍යාව ප්‍රධාන වශයෙන්ම තමාගේ සිත තුළ තියෙනවා නම්. අවිද්‍යාව නිරුද්ධ කරලා නැත්නම් කර්ම භවක් තියෙනවා නම් පුනර්භවය ගෙන දෙනවා. දැන් අපි හිතමු පුත්තජන භූමිය හරි සෝවාන් සකදාගාමී අනාගාමී තත්ත්වයේ සිටින කෙනෙක්. මෙවැනි කෙනෙක් මම කියන හැඟීමේ පිටව සිටින්නේ මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීමේ ඇගේ තියෙන අස්මිමානය තියෙන. ඒ හැඟීම උපාදාන කරගෙන සිටින්නේ. ඊළඟට භවයේ රැඳී සිටීමේ ආශාව තියෙන අනාගාමී කෙනාට භවයේ රැඳී සිටීමේ ආශාව භව ආශාව තියෙන සම්පූර්ණ ඉස්සේ කරලා නැහැ. ඒකත් ඔහුගේ සිත තුළ තියෙන. ඊළඟට මේ තමන්ගේ පංචස්කන්ධ ලෝකය උපාදාන කරගෙන සිටින්නේ. මමයේ කියන හැඟීමෙන් මගේ කියන හැඟීමෙන් උපාදාන කිරීමකින් යුතුව කටයුතු කරන්න. රහත් ලෝකයක් නැත අනිත් සෑම කෙනෙක්ම මෙහෙමයි කටයුතු කරන්නේ. බාහිර ලෝකයක් උපාදාන කරගෙන සිටින්න. දැන් අනාගාමී වෙච්ච කෙනෙක් මුළු විශ්වයම අතහැරලා සුද්ධාවාසයක උපදින්නට හැකි කමක් නැහැ. ඒකවල රහත් වෙනවා අනිවාර්යෙන්. නමුත් අර ලෝකවල බාහිර ලෝකයන් පවා උපාදාන කරගෙන සිටින්න. බාහිර කණ ඇති හෝ කණ නැති ඕනෑම ලෝකයක් පංචස්කන්ධ ලෝක ධර්මයක් උපාදාන කරන්නට පුළුවන්. එතකොට මම මගේ කියන හැනේ මේ උපාදාන කිරීම තමන්ගේ පංචස්කන්ධ ධර්මයන් බාහිර ලෝකයන් උපාදාන කිරීම භවයේ රැඳී සිටින්නේ ආසමී ආදී ඔක්කොම ධර්මයන් තියෙනවා. ඊළඟට කර්ම උපාදාන කරගෙන සිටිනවා. කුසල කර්ම වෙන්නත් පුළුවන්. ධ්‍යාන සිත් වෙන්නට පුළුවන්. රූපාවචර ධ්‍යාන සිත් නැත්නම් රූපාවචර ධ්‍යාන සිත් වෙන්නත් පුළුවන්. ඒවා උපාදාන කරගෙන සිටිනවා. මේ කුසල කර්ම හෝ අකුසල කර්ම කර්මෝපාදාන කරන තැනත්තාගේ සිත නැවත නැවත කර්ම ඉපදවීමට හේතු වන ආකාරයේ ස්වභාවික ඉඳතේ. එතකොට කර්මත් උපාදාන කරලා භවයේ රැඳී සිටීමේ ආශාවට අමතරව මේ භවයේ රැඳී සිටීම දුකක්ද භවයේ රැඳී සිටීමේ ආශාව දුක්ඛ සමුදයක්ද කියන එක කොහෙන්ද දන්නේ? ඒක දැනගත්තත් ඒට 100ම අවබෝධ කරලා නැහැ. එහෙම නැත්නම් ඒ මාර්ගයට අවබෝධ කරලා තියෙනවා නම් භවයේ උපදින්නට හැකියාවක් නැහැ. මොකද භවය සම්පූර්ණයෙන් අතහැරලා. සබ්බ ලෝකේ අනිබිරත් සංඥා කියලා එකක් තියෙනවා. මුළු විශ්වයේම කිසිම අභිරතියක් නැතුව සියල්ලම සිතින් අතහරින්න තත්නාවක්. ඉතින් ඒක ඇති කරගන්නට බෑ එවැනි කෙනෙකුට. ඒ නිසා ඒකක් තියෙනවා. ඊළඟට මේ කරුණ ඔක්කොම තියෙන නිසා සිත තුළින් සිතවිලි කම්ම සංස්කාර නිවායාසයෙන් මතුවීමේ හැකියාවක් සිතේ තියෙන. මෙන්න මේ කරුණ සියල්ලම තවත් කරුණක් තියෙනවා ඒ කරුණ සියල්ලම තිබෙන නිසා තමයි මරණ මොහොතේ අර කර්ම විඥානයක් එළඹෙන්නේ. ඒ කර්ම විඥානෙ එළඹිච්ච නිසා තමයි භවපච්චා ජාති ඒ කර්ම භවය නිසා ජාතියක් ගෙනදෙන්නේ. දැන් භව නිරෝධා, ජාති නිරෝධෝ කියනකට කර්ම භව නිරුද්ධ කරලා තියෙන රහත්ෝ කෙනෙක් නම් තමන්ගේ පංචස්කන්ධ ලෝකයේ කෙරේ කිසිම ඇලීමක් කිසිම බැඳීමක් නැහැ කියලා තේරෙනවා. මේක අර කලින් කියපු උපය කියන සූත්‍රය බුදුහාමුදුරුවෝ මෙහෙම දක්වනවා. රූපලහතයකෝ වික්‍රේ වික්නෝ රාගෝ පහිනෝ හෝති රාගස පහිනා වච්චිතාරම්මනම් පතිත්තා විඥානසෙන්න හෝති තදක්කට්ඨිතං විඥානං අවිරෝල අනිසංකච්ඡ විමුක්තං විමුක්තත්තං තිතං තිතත්තා සන්තුෂිතං සන්තුෂිතත්තා විමුක්තං විමුක්තත්තං විමුක්තත්තා අපරිතත්තං අපරිතත්තං පච්චත්තං ඒව පරිනිබ්බායති කීනා ජාති විස්තම් බ්‍රහ්මචර්යං කතං කරණීය නාපරං විත්තත්තාදි පජානාති කියලා ඒක දක්වනවා මේ රූපස්කන්ධය පිළිබඳව රූප ධාතුව පිළිබඳව රූප ධාතුව කියවහම තමන්ගේ රූපස්කන්ධය පමණක් නෙවෙයි යම්තාක් ලෝකේ රූප තියෙනම සියල්ලම ඒ කියන්නේ රූපාවචර භක්ම ලෝකක් සහිතව සියල්ලම දෙරේ තියෙන රාගෝ පහේනෝ හෝති රාගය සම්පූර්ණයෙන් ප්‍රහීන කළා නම් ප්‍රහීන වෙලා එතකොට රාගස පහේන එසේ රාගයේ පහ ප්‍රහීන වෙච්ච නිසා මුච්චිද්දත ආරම්මණම් පතිත්ථා විඥානස්ස නොහෝති මේ කර්ම විඥානයේ එළඹ සිටීමට ප්‍රතිස්ථාවක් නැහැ මොකද අර රූප ධාතුව පිළිබඳ තියෙන රාගය ප්‍රහීන කළා. ඊළඟම කියන උන්වහන්සේ වේදනා දහ වේදනා ධාතුව පිළිබඳව මෙතන වේදනා ධාතුව කියන්නේ මේ හිතන ආකාරයේ වේදනාවක් පමණක් නෙවෙයි මේ රූපාවචර ධ්‍යානසිතක පවා තියෙන සීතාශිම වේදනාවක් හෝ නැත්තම් නිබ්බාණයක් දකින සුඛ වේදනාවක් හෝ කවර වේදනාවක් හරි උපාදාන කරන්නේ නැතුව සියල්ල මේවා ප්‍රාගෝ කහින හෝති සම්පූර්ණයෙන්ම ඇලීම අතහැරලා නම් ඒ රාගය ප්‍රහිලින නිසා අරමුණක් නැහැ වචිත්ත ආරම්මණම් අරමුණ කැඩිලා කැඩිලා වෙන්නේ නැතිලා ගිහිල්ලා මොකද කර්ම විඥාණයට පිටින්නට අරමුණක් තියෙන්න ඕනේ. මෙතන මේ රූපයක් දැන් කැපිලා ගිහිල්ලා දැන් වේදනාවක් කැපිලා ගිහිල්ලා අරමුණක් නැහැ. උච්චිත ධාරම්මන පටිච්ච විඥානස්න හොති. විඥාණයට පිටින්නට තැනක් නැහැ. කර්ම විඥාණයට එළබිලා පිටින්නට තැන නැහැ. මේ විදිහටම වේදනාවටත් කියන සංඥාවටත් කියන සංකාරවලට කියන්නේ එතකොට මේ විදිහට මේ සදප්පතං පටිච්චසම් විඥානං මේ විදිහට විඥානයේ පිළිටඬ තැනක් නැති වුණාට පස්සේ අනබිසංකච්ඡ අවිරුල් අනබිසංකච්ඡ විමුක්තං මේක වැඩින්නේ දිගින් දිගට ඇති වෙන්නේ එක විඥානයක් ඇතුළේ ඊට පස්සේ තව විඥානයක් ඊට පස්සේ තව විඥාන දිගින් දිගට මේ විදිහට වැඩි වැඩි යන එක තමයි විරුල් කියන්නේ එහෙම විරුල් භාවයට යන්නේ නැතුව අනබිසංකච්ඡ රැස් වෙන්නේ නැහැ එනවා රැස් කරනවානේ රූපං රූපං පත්තා සංකතං අபிසංකරන්ති කියලා මම කලින් කිව්වේ. රූපේ උපාදාන කරන රූපේම දේවල් සැස් කරනවා කියලා. දැන් මේ රූපේ රාගය ප්‍රහීණය කරාන අනිසංකංච රැස් කිරීමක් නෑ. ඒක නිසා විමුක්තන් නිදහස් වෙනවා විමුක්ත සිතක් උදා වෙනවා විමුක්තතා ටිතං මේ විමුක්ත සිතක් උදා වූ මේතනත්තා ටිතං ස්ථාවර වෙයි පවතින තත්ත්වයක සිටින අකුප්පාචීතෝ විමුක්තිය කියන එක නොසලී පවතින දිග්ගටම පවත්නා වූ දැනීම් මාත්‍රයක් මරණ මොහොත දක්වාම දිව යන දැනීම් මාත්‍ර ඒක ස්ථාවරයි එවැනි කෙනෙකුට රහත්ෝ කෙනෙකුට ඕනෑම ස්නේහයකට තප්පරයක් අඩක් අඩු කාලයකදී පමණ වුවන් මේ මුළු විශ්වයම සිටින් එක ස්නේහකින් අතහැරලා ඒ සිත ඇති කර ගන්න පුළුවන්. සියල්ල අතහරිනවා කියන්න සිතන්න ගතවන්නේ යන්තරම් සුළු කාලයක්ද ඒ සුළු කාලය ගත වෙනකොටම අර විමුක්ත සිත උදා වෙනවා. පිට පිටහන් කියන්නේ ස්ථාවරව පවතිනවා. හිතත්හා සන්තුසිතං එතකොට සතුටක් තමන්ට දැනෙනවා. බුදුහාමුදුරේ එක්ක තැනකදී සෝත්‍රයේක දක්වනවා මෙහෙම කාරණා. අත්තිදික්ඛේ සාමිසා සාමිසා ප්‍රියන්නේ නිර්ාමිසා නිර්ාමිස තරා පීති අත්තිදික්ඛේ නිර්ාමිසා නිර්ාමිස තරස්සක අත්තිදික්ඛේ නිර්ාමිසා නිර්ාමිස තරා විමුක්ඛාය. මහණෙනි විරාමිත සුඛ වේදනා සැප වේදනා ඒ වගේ මොක්ෂ ආදී තියෙනවානේ නිර්ාමිස තව කියන්නේ ඉහළම නිර්ාමිස දැන් ඔය පාප කරන පෞකාරයේ කියන පාප තරයේ කියන සමනුත් පව කරලා අනුත් පව කරන මහා පවල බැහැගෙන ඉන්න මිනිහට අපි කියන පාප තරයේ කියලා. ඒ වගේ තමයි මෙතන මේ කතා කරන්නේ නිර්ාමිස තර ප්‍රීතිය. නිර්ාමිස තර ප්‍රීතියක් තියෙනවා. නිර්ාමිස තර සුඛා, නිර්ාමිස තර සුඛයක් තියෙනවා. නිර්ාමිත තරාගේ විමුක්තා. එයා මිත්‍රතර විමුක්තිය මේක ලබන්නේ කොහොමද දන්නවද? අර විමුක්ත සිත දේශ මඟ පිට සිතින් බලනවා බලනකොට මේකේ රාගයේ ගෑවිලාවක් තියනවාද, ද්වේෂයේ ගෑවිලාවක් තියනවාද, මෝහයේ ගෑවිලාවක් තියනවාද? මම කියන හැඟීම ගෑවිලාවක් තියනවාද? රහත්ෝ කෙනෙක් කියන හැඟීම ගෑවිලාවක් තියනවාද කියලා බලනකොට මේ එකක්වත් ගෑවෙන්නේවත් නැහැ. ඒ සිතට කිසිම දෙයක් ගාවන්නට බෑ. ඒක නිසා ගෑවෙන්නේ නැහැ. අන්න එතකොට ඇති වෙනා පුදුම පිට ලැබිච්ච පුදුම සුඛයක් ඒකම එතකොට ඇති වෙනවා පුදුම විමෝක්ෂයක් මේ බව මේ විදිහටම බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා ඒ සූත්‍රය මේ නිර්ාමිෂතර ප්‍රීති සුඛ විමෝක්ෂය ඒක නිසා යා සන්තසිතත්තා සන්තසිත භාවයේද පත් වෙලා තියෙන චිත්තත්තා සන්තසිතං සන්තසිතයි සන්තුෂ්ටියෙන් යුක්තයි ඒ කියන්නේ ඔය ලෝක ලෞකික දේවල් වලින් සතුට වෙලා කියන එක නෙවෙයි මේ විදිහට ඇතිවන නිර්වාමිෂතර ප්‍රීතියක් සුඛයක් විමෝක්ෂයක් අධ්‍යක දකා ලබන ලෝකේ ලබන්නට පුළුවන් ඉහළම විමෝක්ෂ සුවය දකින්න සංසිත භාවය දකින්න. එතකොට සිතත් සන්තෝෂ සන්තසිතත් අපරිතස්සං දැන් මේ සතුටෙන් පත්වෙන පුද්ගලයාගේ පරිතස්සනාවක් නේ පරිතස්සනා කියන්නේ බියක් තැති ගැනීමක් වැනි දෙයක් වෙන ලෝකේ සත්‍යෝ ලෝකේ සිටින වෙනස් සත්‍යෝ මරණයට මරණවා කියනකොට හරි බියයි ජීවත් වෙන්නට පුදුම ආශාවයි මරණය තරම් ඒගොල්ලන් සබ්බේ සත්තා බයයි බායන්ති මච්ච මරණන මොකක්ද බලය තියෙන. සියලුම සත්‍යෝ මරණයට බියයි කියන. එතකොට මේ තැනත්තා එහෙම නෙවෙයි මේ තැනත්තාට මරණය තරම් මුතුන් දෙයක් නෑ මොකද මේ දුක්ඛ සමුදය සත්‍ය සම්පූර්ණයෙන් නිරුද්ධ වී යාමක් තියෙනවා නම් දුක්ඛ සත්‍යයෙන් දුක්ඛ සමුදය සත්‍යයෙන් වෙන්වීමක් තියෙනවා නම් ඒක තමයි කෙලවර දුකේ කෙලවර මේක ලැබෙන්නේ කොයි වෙලාවද කියලා මේ පුද්ගලයා බලන්න සිටින්න. ඔය තේර තේරී ගාථා කියලා තියෙනවා. ඒ කියන්නේ රහත් භාවයට පසු තේරුණා තේරම් භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා ඒ මහරහත් මෙහෙණින් වහන්සේලා කියපු ගාථා උදාන ගාථා. ඒදී සමහර තැන්වල දක්වලා තියෙනවා මෙහෙම එකක්. මාසයක් තිස්සේ වැඩ කරලා වැඩ කරලා වැඩ කරලා ඉවරලා පඩියක් ගන්න කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් මේ පඩිය ලැබෙන දවස ගැන ඒ වාගේ මේ මරණය ලැබෙන්නේ කොයි වෙලාවෙද කියලා. වෙන මිනිස්සු මරණයට බයයි. මේයට සංසාර දුක සම්පූර්ණයෙන් නිම කරන ඒ මරණ මොහොත තනම් උතුම් අවස්ථාවක්. මුළු සංසාරේ පුරාම එන මිලනේ. ඒ උතුම් අවස්ථාවටයි මේපත් වෙන්න තියාගේ සිට බලාපොරොත්තු තබාගෙන සිටින්නේ. ඒක නිසා එයාට කිසිම පරිතක්ෂණාවක් නැහැ. අපරිතස්සන් එසේ පරිතස්නාවක් නැතිත්තෙන විමුත්තන් තමාගේ සිතට තේනවා තමන් සියල්ලම අතහැරලා කියලා. ඒ කියන්නේ මැරෙන්න යනවා මේ පුද්ගලයා මැරෙන විට සම්පූර්ණ වෙන කෙනෙක් මැරෙනවා වගේම කලින් සිත නිරුද්ධ වෙනවා. වෙන ඒවාගේ නේ මේ කයෙන් සිත නිරුද්ධ වෙනකොට කිසි දෙයක් අල්ලාගෙන නැති නිසා වෙනත් තැනකට ඒකට අනුබද්ධව සිත පහළ වෙන්නට ඉඩකුත් නැහැ පහළ වන්නේත් නැහැ ඒ සිත නිරුද්ධ වෙනකොට සිතින් තමයි මේ ලෝකයක්ම රඳා ලෝකයේම සිත මත තමයි රඳා පවතින්නේ සිත නිරුද්ධ වුණා නම් මුළු විශ්වයම නිරුද්ධ වී යනවා එතකොට මේ වර්තමානික වශයෙන් පවත්නා වූ ලෝකයේ අත්හැරිලා අනාගත ලෝක ගැන කිසිම අපේක්ෂාවක් නැහැ මොකද මේ ප්‍රතිසන්දි විඥානය ගිහිල්ලා ඉපදෙනකොටම ඒ ඒ සත්ත්ව ලෝකවල සත්‍යෝ මෙතන මම කියලා කෙනෙක් ඉන්නවා මගේ කියලා දෙයක් තියෙනවා ආත්මයක් තියෙනවා කියලා මෝඩකමින් ඒක අල්ලගෙන සතර දුකක් මේ අත්දකින්නේ මේ ප්‍රතිසන්දි විඥානයේ සහිත නාම ධර්මයන්ගේ රූප ධර්මයන්ගේ පැවැත්මම පවත්තන් දුක්ඛම් පැවතීම දුක අපවත්තන් සුඛම් නොපැවතීමයි සැපේ මේක ලෝක සත්‍යයට සාමාන්‍ය තේරුම් ගන්නට බෑ ඒක නිසා ඒ සාමාන්‍ය ලෝක සත්‍යය ඒ විදිහට නෙවෙයි කටයුතු කරන්නේ නමුත් මෙවැනි විමුක්ත භාවයට පත් වූ පුද්ගලයාට එවැනි සිතක් මුළු විශ්වයේ කිසි තැනක පහළ නොවිය යුතුයි කියන හැඟීමයි තියෙන මොකද ඒකමයි දුක ඒකමයි දුක් සමුදය අනිත් එක සාමාන්‍ය ලෝක සත්‍යයට ජී තමන්ගේ පණ ටික රැකෙන එක තිබෙන එක මහා ලොකු දෙයක් වශයෙන් ඒක ආරක්ෂා කළ යුතු දෙයක් වශයෙන් හිතන්නේ. මෙවැනි කෙනාට එහෙම නෙවෙයි මේ ප්‍රාණය තියෙන එකමයි දුක්ඛ සමුදය සත්‍ය කියලා තේරෙන්නේ. මේ දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ තණ්හාව, අවිජ්ජාව, කර්මාදී ඕන එකක් කියන්නට පුළුවන්. දැන් මෙතෙන්දී දුක්ඛ සමුදය සත්‍ය වන්නේ තණ්හාව සම්පූර්ණයෙන් ප්‍රහීන කරලා දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහීන කරලා තියෙන නිසා පුණක් භවයේ ගෙන දුන්න කර්ම ශක්තිය නිසා පවත්නා වූ මේ ජීවිතයේ දිගින් දිගට පවතින පණ ටික. ඒ පණ ටික තියෙන නිසා තමයි දුකක් පහළවන්නේ. රහත් වූ කෙනෙකුට හරි බුදු කෙනෙකුට හරි පසේ බුදු කෙනෙකුට. ඒ දුක සිතට බලපාන්නේ නැති වෙනම දෙයක්. කායික වශයෙන් ඇති වෙන දුක් කායික වශයෙන් ඇති වෙනවා. එතකොට ඒ දුක තමන්ගේ ප්‍රාණයේ පැවැත්ම මේ දුක නැති වෙන එක එයාට යහපතක්. ඒක නිසා අපරිත්‍ස්සම් ඒ පරිත්‍ස්සනාවක් නැති විට මේ සියල්ලම අතහරින්නට තමන්ට හැකියාව ලැබෙනවා. තමන්ට තේරෙනවා මේ ලෝකය අතහරිනවා, පරලෝකය අතහැරී යනවා. නැවත පුනර්භවය සම්පූර්ණයෙන් අතහැරී යනවා මේ තමන්ගේ ජීවිතයේ මේ දක්වා පවත්වාගෙන යන්නට උපකාරූ කර්ම ශක්තිය කර්ම කෙරෙහි අතිශයින් කලකිරීමකින් යුතුව මේ කර්ම තුළින් මේ දුක්ඛ සමුදය රැස් කර දුන්නයි කියන හැඟීම අවබෝධයේ පිහිටලා මේ කර්මය කවදා සිදු වෙනවද කියලා දැක දැක සිටිනේ කර්මත් අතහරිනවා. ඊළඟට ඒ මරුණාට පස්සේ සිත නිරුද්ධ වුණාට පස්සේ යම් කිසි රහත් ඵල සිතක් අනුව අත්දකින්නවනම් නැත්නම් විමුක්ත සිතක් අත්දකින්නවනම් මේ කවරක් අත්දැක්ක සිතේ පැවැත්ම තිබෙන නිසා ඒක අත්දකින්න හැකියාව ලැබෙන්නේ සිත නිරුද්ධ වුණා නම් මේ සියල්ලම නිරුද්ධ වෙනවා පහනක් වෙනවාසේ එතකොට සංකත ලෝකයයි අසංකත ලෝකයයි නිවනස් සහිත මුළු විශ්වයම සම්පූර්ණයෙන්ම අතහැරියන කොතනද මගේ සිත තුළ තණ්හාවක් තියෙන්නේ කියලා බලනකොට මේ එකක්වත් නැතුව සියල්ලම අතහැරිය ගිය බව අවබෝධ වී යන උහුට දර්ශනය වෙනවා මගේ තණ්හාව යෝ තස්සායව තණ්හාය අන්සිස්ස විරාග නිරෝධෝ ඡාගෝ පටිසග්ගෝ මුත්‍තිහනාලියෝ කිය. කිසිම ශේෂ මාත්‍රයක්වත් නැතුව ශේෂ විරාග නිරෝධෝ විරුද්ධ වෙලා ඡාගෝ අතහැරිලා පටිනිස්සග්ග සම්පූර්ණයෙන්ම අතහැරිලා මුත්‍ති නිදහස් වෙලා අනාලිය කිසිම බැඳීමක් නැතුව කරේ තියෙන්නේ කියලා අනුපාද මේ කිසිවක් අල්ලලා නැතුව උපාදාන විරහිතව පැතපවන්නා බව දකින්න. ඒ අනුපාදා පරිනිබ්බාණත්තාය කියලා වචනයක් දක්වපු තැනක් තියෙනවා සූත්‍රයේ රත් විනීතන සූත්‍රයේ තියෙන්නේ. අනුපාද තත්ත්වයටපත් වුණාට පස්සේ කිසිවක් උපාදාන කරගෙන නැති වෙන නැතිව සිටින මේ කුජලයාගේ මේ අවසාන වශයෙන් පවත්නා වූ මේ සියුම් දැනීම මාත්‍රය තමා ප්‍රතිසන්දියගෙන දුන් කර්ම විඥානයේ තියෙන කර්ම කර්ම විපාක ශක්තියේ බලය තිබෙන තෙක් පවතිනවාය ඒ වගේම ප්‍රණ ටික මේ ජීවිතයේ සිත පැවැත්මට හේතු කරුණ ටික පවතින තාක්කල් පවතිනවායි මේවා නැති වෙනකොටම මේ සියල්ලම නිවි යනවායි කියන එක දකිනවා. ඒක සිදුවන්නේ මෙහෙම. ඒක නිසා අපරිත්‍ත් සම්පච්ඡත්තං ඒව පරිනිබ්බායති මේ ජීවිතයේ දේව පිරිනුවම් පාන ආකාරයේ දකිනා හීනා ජාතිය සිතම් බ්‍රහ්මචර්යයන් කතං කරණ යනවා කරන් ඉස්සත්තාති පජානාති. මගේ ජාතිය සේවනා කීනා ජාතියේ එසිතම් භ්‍රමචර්යයන් මේ භ්‍රමචාරී ජීවිතය ගත කරලා ඉවරයි කළ යුතු දේ කතම් කරණීයන් කළ යුතු දේ කරලා ඉවරයි නාපරං ඉත්තත්තාති ඊට පස්සේ කරන්න දෙයක් නැහැ කියලා පජානාති උට අවබෝධ වෙලා පෙනියනවා එතකොට මේ දුක මෙතනින් කෙලවර වෙලායි කියලා පේනවා. ඒකට තමයි භව නිරෝධෝ නිබ්බාණං භව නිරෝධෝ නිබ්බාණං කියලා කියන්නේ. මේකම තමයි මේ පටිච්චසමුප්පාදය විස්තර කරන විට ප්‍රතිලෝම වශයෙන් විස්තර කරන විට උපාදාන පත්‍යා භවෝ භව පත්‍යා ජාති කියන එක අනිත් පැත්තට ප්‍රතිලෝම වශයෙන් කියනකොට උපාදාන නිරෝධහ භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ කියලා කියන්නේ. යම් හේකින් මේ ජාති නිරුද්ධ වුණා නම් නැවත ඉදීම නිරුද්ධ වුණා නම් ඒත් එවැනි කෙනාට ජාති දුකකුත් නැහැ, ජරා දුකකුත් නැහැ, ව්‍යාධි දුකකුත් නැහැ, මරණ දුකකුත් නැහැ, ශෝක කරන, පරිදේව කරන, දුක් දුම්නස් කරන දුක් නෙන් දුක් නැහැ, අප්‍රිය සංප්‍රයෝග, ප්‍රිය විප්‍රයෝග දුක් නැහැ, පංචස්කන්ධ පැවැත්ම මේ දුක් නැහැ, ඔක්කොත් නැහැ. ඒක නිසා ජාති නිරෝධා ජාති නිරුද්ධ වුණාට පස්සේ ඔක්කොම අර කියපු ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස් පායාස නිරුද්ධා හොಂತಿ නිසියල්ල නිරුද්ධ වෙනවා ඊව මේ තස්ස කේවලස්ස දුක්ඛස්කන්ධස්ස නිරෝධෝ හෝති මේ දිගින් දිගට පැවතගෙන ආපු මේ දුක්ඛස්කන්ධේ නිරෝධය මෙලෙස නිවිසෙදවන්නේ කියලා එයා දකිනවා ඉතින් ඒක ඉස්සෙල්ලා කලින් කියපු පුත්තජන බොහෝ මේ හෝ නැත්නම් සෝවාන් සකදාගාමී අනාගාමී තත්ත්වවල සිටින කෙනාට ඒ தත්ත්වයක් දකින්නට බෑ ඒක නිසා ඒ ඒ පුද්ගලයාගේ සිත තුළ ක්‍රියාත්මක කරන தත්ත්වයේ අනුව ඒ උපාදානයක් තියෙනවා ඒක නිසා කර්ම භවක් තියෙනවා ඒට අනුකූලවට ඊට අනුබද්ධ වෙන වෙනත් හේතුත් තියෙනවා ඒක නිසා නැවත නැග උපදිනවා භවපච්චා ජාති ජාතිපච්චා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් පායස සම්භවන්ති ඒ මේ තස්ස කේවලස දුක්ඛ කන්දස සමුදයෝ හෝති ගාතිය ගෙන දෙනකොටම ජරා ව්‍යාධි මරණේ ශෝක පරිදේව දුක් දෝමනස් ආදී ඔක්කොම දුක්ඛ ස්කන්ධරාව නැවත නැවත ගලගලා යන්නට පටන් ගන්නවා දුකේ සම්භවේ එලෙසින් විසඳවන්න. මේ විදිහට බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාද ධර්මයන් විස්තර කළා. එහිදී මේ මේ අයට දැන් තේරෙන්නට ඕන සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපන් ආදී වශයෙන් ඒ කරුණු විස්තර කරන බුදුජානන් වහන්සේ දක්වන්නේ දුක්ඛ සත්‍ය සහ දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වන ආකාරය. ඔකේ ප්‍රතිලෝම වශයෙන් දක්වන විට අවිජ්ජා නිරෝධ සංකාර මේ විදිහට මේ පටිච්චසමුප්පාද ධර්මයන් තුළින් විස්තර වන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයමයි කියන එක තේරුම් ගන්නට ඕනේ. මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් හරියටම ප්‍රතිවේධ කළොත් සම්පූර්ණ කෙනෙක් ඔහුට ඒ තුළින්ම නිවන් ලබන්නට පුළුවන්. ඒක නිසා පටිච්චසම්පාද ධර්මයන් හරියට අවබෝධ කරගත්තු කෙනෙකුට ඒ අවබෝධය තුළින් නිවන් ලබන්නට පුළුවන්. අපෙන් උපදෙස් අරගෙන ඒ කටයුතු කරලා නිවන් ලබපුවයි සිටිනවා. එතකොට මේකට එහෙම නිවන් ලැබීමට පටිච්චසම්පාද ධර්මයන් ප්‍රයෝගී කරගන්නට අවශ්‍ය නම් මේ පටිච්චසමුප්පාද ධර්මයන් පැහැදිලිවම අවබෝධ වී තමාගේ සිතට පෙනී ආයිතු. කීයේ පොතක තියෙන දෙයක් ධර්ම දේශනාවක තියෙන දෙයක් මතක තබා ගන්නට පුළුවන් වූ පමණින් නැත්නම් ඒක කියපු දේ තේරුණු පමණින් මේ පටිච්ච සම්පා ධර්මයන් තම අවබෝධ කළා යයි කිසිසේත්ම නොසිතියති. ඒක නිසා මේ අවබෝධය තමාගේ සිතෙන්ම පිණිය යන්නට ඕන. තමන්ටම අවබෝධ වෙන්නේ. ඒ අවබෝධය ඇති වුණාට පසුව මේ පටිච්චසම්පාද ධර්මයන් තුළින් ඥාන 77ක් උපදවා ගන්නට පුළුවන්. ඒ පටිච්චසම්පාද ධර්ම 11ක් තුළින් ඒ ඥාන 77 උපදවා ගන්නා විට කෙනෙකුට නිවන් ලබන්නට පුළුවන් වෙනවා. අපි එකක් කතා කරන්නම් එතකොට අනිත් ඒවට ඒ අනුසාරයෙන් මේ ඇයිට හිතා ගන්නට පුළුවන්. දැන් ජාතිපත්‍ය ජරා මරණන් කියලා කියනවනේ. ජාති නිරෝධහ ජරා මරණ නිරෝධෝ. මේක කියනකොට ජාතිපච්චා ජරා මරණන්ති ඥානං ඒකත් එක්තරා නුවණක් Tamanට හරියටම තේරෙනවා. ජාතිය නිසා ජරා මරණ දුක් ඇති වෙනවා. මේ අවසාන වශයෙන් කියප එකයි අපි ගත්තේ. ජාතිපච්චා ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමන සුපාස සම්බන්ධ කියන පාඩේ. ඒතකොට ජාතිය නිසා ජරා මරණ ඇති වෙනවා කියලා Tamanට පැහැදිලිවම තේරෙනවා නම් ඒකත් එක්තරා ඥානයක්. අතීත අන්තිඅධ්‍යානං ජාතිපච්චා ජරා මරණන්ති ඥාන. ඉස්සරත් මේක මේ විදිහටමයි ඇති වුණේ කියලා තමන්ට ප්‍රත්‍යක්ෂ වශයෙන් තේරෙනවා නම් ඒකත් සික්තරා ඥානය. අනාගතං ප්‍රඥානං ජාතිපච්චා ජරා මරණං ඥානං අනාගතයත් අනාගතයේ මේක ජාතිය නිසා ජරා මරණය මේ විදිහට සිදුවන්නේ කියලා තමන්ට පැහැදිලිව පෙනිලා දර්ශනය වෙනන ඒකත් ඥානයක් මෙතන අතීත අනාගත වර්තමාන වශයෙන් ඕ කරුණු පිළි ඔය කරුණම කොටස් තුනක් තුන් ආකාරකින් දකින්න පුළුවන් ඒ කියන්නේ දැනුම තවත් පළල් කරලා ගැඹුරින් දකිනවා අතීතම්පි අධ්‍යානං ජාතිපත්‍ය ජරාමරණං ඥාන අනාගතම්පි අධ්‍යානං ජාතිපත්‍ය ජරාමරණං ඥාන පච්චුම් පන්නම්පි මේ ජා මේ වර්තමානික වශයෙන් ජාතිපත්‍ය ජරාමරණං ඥාන අස්ති ජාතියා නක්ති ජරාමරණං ඥාන මේ ජාතියේ නැත්තම් ජරා මරණයක් නැහැ. ජාති නිරෝධා ජරා මරණ නිරෝධෝ කියන එකයි කියන්නේ. අසති ජාතිය ජාතිය නැත්තම් ජරා මරණයක් නැහැ කියන එකත් නුණා. ඒකත් අතීතේ ජාතියන තිබුණා නම් ජරා මරණයක් නෑ. අපි ගියාත්මේ අපිට මේ ජාතිය ගෙන දෙන්න පුනර්භවය ගෙන දුන්නු කර්ම ශක්තිය නිරුද්ධ වෙලා මේ ජාතිය ඇතුලේ නැත්තම් මේ දැන් විඳපු දුක් එකක්වත් ඇතිවන්නේ අනාගතම් කියත්තානම් අනාගතයේ සති ජාතිය අනත් ජරා මරණ තියානම් ජාතිය නැත්තම් ජරා මරණයක් නෑ. මෙතන කොටස් තුන තුන ආපුවම හයක් වෙනවා. යම්පිස්සතං ධම්මච්චිත ඥානං සම්පේ කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං තේ ඥානං මේ පිළිබඳව සම්මනට ඇති වුණා නම් යම් කිසි නුවණක් ඒ නුවණ තමා නෙවෙයි අත්දැක්කේ. ඒ නුවණ තමා වේදයක් නෙවෙයි එතනක් තියෙන්නේ හුදු සංස්කාර ධර්ම රාශියක් ඇතිවීම. මේවා සංස්කාර ධර්ම යම් පිසතන් ධම්මචිතන සම්පි කය ධම්මං සය විශ්වේ යන ධම්ම. වය ධම්මං සම්පූර්ණයෙන් බැරිවිලා විනාශ වී යන ධම්ම. විරාග ධම්ම නොයලිය යුතු ධර්මයක්. ඒ කියන්නේ ඇලීමට බඳුන් නොකළ යුද්ධා නිරෝධ ධම්මං සම්පූර්ණයෙන් නිරුද්ධ වී යන ධම්මේ කියලා මේ එක එකක් අරගෙන හම්බියට නුවණින් සම්මස්නය කරමින් දැක දැක වාසය කරන කෙනෙකුට ওই නිරෝධ ධම්මං කියන එක අත්දකින විට නාම රූප ධර්මයන්ගේ නිරෝධේ අත්දකලා නිවන් ලබන්නට පුළුවන්. ඔය විදිහට අවිද්‍යා පත්‍ය සංඛාරාති ඥානං අසති අවිද්‍යානති සංඛාරාති ඥානං ආදි වශයෙන් ඒවා මේ ඇට හිතා ගන්නට පුළුවන් වෙන්න ඕන. මේ සෑම කොටසක්ම මේකේ පටිච්චසම්පාදයේ අංග 12ක් තියෙන මේ දෙකක් සම්බන්ධ කරන නිසා මේ විදිහේ 11ක් එන්නේ. ඒකට එක එකට 7 4 වැඩුණාම ඥාන 77ක් ඇති වෙනවා. සෑම බුදු කෙනෙක්ම බුද්ධත්වයට පත්වන්නේ පටිච්චසමුප්පාද ධර්මයන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සම්මස්නේ කියනින් බව පොත්වල දක්වා තිබෙන නිසා අපිට පුළුවන් මේ පටිච්චසමුප්පාද ධර්මයන් සම්මස්නේ කිරීමෙන් නිවන් අවබෝධ කරගන්න ඒ සඳහා ගැඹුරු තියුණු විසඳ ප්‍රඥාවක් තිබෙන්නට ඕන. තීක්ෂණ ප්‍රඥාවක් තිබෙන්න ඕන නැති කෙනෙකුට ඉතින් දැක්වන්න බෑ. එතකොට අප මේ දක්වා මේ ඇද කිව්වේ භවපච්චා ಜಾති කියන එක භවය නිසා ಜಾතිය ගෙන දෙනවා. එතකොට භවය නිසා ಜಾතිය ගෙන දෙනවා කියන එකෙන් අදහස් කරන්නේ කර්ම භව නිසා ಜಾතිය ගෙන දෙනවා කියන එකයි. නැත්නම් මේ උත්පත්ති භව නිසා ಜಾතිය ගෙන දෙනවා කියන එක නෙවෙයි. මොකද මේ කර්ම භව උත්පත්ති භව කියලා මේක කොටස් දෙකකට බෙදලා පොත්වල දක්වලා තියෙනවා. ඒවා මේ ඇයිට සමහර ධර්ම දේශනාවල ඇහෙනවා. ඒවන්ට ලැබෙනවා ඒක නිසා ඒ කරුණ ඉදිරිපත් වෙනවා. එතකොට ඒ ඒ භව ඔප්පු කරන්නට අපි ප්‍රකාශ කළා අර කාම සම දහසේ විපාක දීමට තරම් කර්මයක් නැත්නම් කාම භවයක් පණවන්න පුළුවන්ද කියන කරුණ. කාම ධාතු ඒකක්ඛංච ආනන්ද කම්මන්නා භවිෂ්‍ය අපිනකෝ කාම භවෝ පඤ්ඤායේත ආදී වශයෙන්. එතකොට ඒවා බැරි නිසා කම් නැවත ඉපදීමේදී ශේත්‍රය වන්නේ කම්මං කෙත්තං ශේත්‍රේ කර්මයයි. විඥානං බීජං ප්‍රතිසන්දි විඥානයයි බීජය. ඒක දිනු වීමට සංහාස්නේ හෝෂනේ හේය පිටමනේ අල්ම ආදී සංහාවයි. අවිද්‍යාවෙන් බැඳිලා අවිද්‍යාවෙන් දැසිලා සංහාවෙන් බැඳිලා අවිද්‍යාව නිවර්ණානං සංනා සංයෝජනාන සත්තානං ඒ නිසත්යන්ද ඒක නිසා මේ විඥානයේ ගිහිල්ලා කාම ධාතුවල රූප ධාතුවල අරූප ධාතු කියන කාම භව රූප භව රූප භව ලෝකයේ පහළවන්නට පුළුවන්. එතකොට ඒ කම්ම මරණ මොහොතේ ඉදිරිපත් වෙන ආකාරයක් තියෙනවා ගරුකා සම්මාදින කටක්කා කියලා. ඒ කර්ම ඉදිරිපත් වෙන විට නිමිති වශයෙන් ඉදිරිපත් වෙන කර්මයේම කර්ම නිමිත්තක් හෝ ගත නිමිත්තක්. මේ කොයි ආකාරයෙන් ඉදිරිපත් වුණත් එහිදී සමන්ත පංචස්කන්ධ ලෝකයක් කරමුණු වෙන බවයි පෙන්වන්නේ. පංචස්කන්ධ ලෝකයේ සමහර ස්කන්ධ හතරක් ගන්න පුළුවන් නැත්නම් ස්කන්ධ පහම ගන්නත් පුළුවන්. එතකොට මේ කර්ම විඥානයේ තුළින් නැවත පුනර්භවය ගෙන දෙනවා ඒකට උපකාර වෙනවා තමන් යම් කිසි ප්‍රාර්ථනාවක් ලැබලා තියෙනවා නම් ඒ ප්‍රාර්ථනාව එකවර ප්‍රාර්ථනා කරලා නෙවෙයි බොහෝ කාලයක් තිස්සේ ආචින්න කර්ම වශයෙන් ප්‍රාර්ථනා කරලා කරලා කරලා කරලා තිබෙන ඒ ප්‍රාර්ථනාවත් උපකාර වෙනවා. එතකොට මේ කර්ම විඥාන තිබිලි කර්ම විඥානයක් මරණ මොහොතේදී පහළවන්නේ තුතිසිතින් නෙවෙයි උපදීන කියන්නේ කර්ම විඥානය තුළින් මේ කර්ම විඥානය තියලා ප්‍රතිසන්දියක්ගෙන දෙන්නේ කර්ම තිබෙන නිසාම නෙවෙයි අවිද්‍යා තණ්හා උපාදාන මම මගේ කියන හැඟීම ආදී තවත් කරුණු රාශියක් හේතු මුදුනේ වෙලා කර්ම සංස්කාර નિરાයාසයෙන් සිටින් ගලී යාමේ ශක්තිය තිබෙන නිසා කියන එකයි පෙන්වන්නේ. එවැනි කෙනා නැවත නැවත භවපච්චා භව නිසා ජාතිය ලබනවා එසේ ජාතිය ලැබුවාට පසුව ජාතිපච්චා ජරා මරණ ඒ ජරා මරණ ශෝක පරිදේවාදී ඒ දුක්ඛ ස්කන්ධරාව නැවත නැවත ඇති වෙන්නට පටන් ගන්නවා මේ විදිහටයි මේ දුකේ සම්භවය සිදුවන්නේ. ඔකේ අනිත් පැත්ත ජාතිය නිරුද්ධ කරලා නම් උපාදාන නිරුද්ධ කරලා නම් භව නිරුද්ධ කරලා භව නිරුද්ධ කරලා නම් ජාතිය නිරුද්ධ කරලා එවැනි කෙනෙකුගේ සිතේ ස්වરૂපේ සහ එවැනි කෙනෙක් මරණ මොහොතේදී තමාගේ ජාතිය සෙවෙන ආකාරයේ දකින්නේ කොහොමද කියන කරුණයි ඊළඟට අපි ප්‍රකාශ කරමු. ඒ විදිහට කියලා මේ කරුණ තුළින් නිවන් ලබන්නටත් පුළුවන්. නිවන් ලබන්නට නම් මේ සෑම එකක්ම අතීත අනාගත වර්තමාන වශයෙන් අනුලෝම සහ ප්‍රතිලෝම වශයෙන් සිදුවන ආකාරයත් එහිදී ඇතිවන සියලුම ප්‍රඥාව තමගේ දැනීම සියල්ලම සංස්කාර සම්බය ධම්මා විරාග ධම්මා නිරෝධ ධම්මා වශයෙන් දකින්නතේ කියලායි පෙන්වන කලේසේ කරන විට මේ ඇටත් ඉතිවුණු ප්‍රඥාවක් තියෙනවා නම් විනිවිද දැකියක නිබ්බේධික ප්‍රඥාවක් තිබෙනවා නම් ඒ ප්‍රඥාව තුළින් මේ සංස්කාර ලෝකයේ අතහැර නිවන් ලබන්නට පුළුවන් වෙනවා එසේ නොහැකවුවත් මේ ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලය ඒකාන්ත වශයෙන් මේ ඇට නිවන් ලැබීමට උපකාර වෙනවා ඇති ඒ පිළිබඳ යම් කිසි අවබෝධයක් ඇති කරගත්තා නම් ඒක තමයි විශේෂිත තුළ සම්මා දිට්ඨිය කියන ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඵල එවැනි සංගය දියුණු කර ගැනීමට උපකාර වන ඒ තුළින් ඥාන ලබා ගැනීමට ඒ මේ ධර්ම ශ්‍රවණය කිරීම හේතු උපනිශ්‍රේ වෙනවා. ඇති ඉසේ මේ වේවා කියලා ආශිර්වාද කරමින් මෙම දේශනා මාලාව අද දින කිරීමට අප බලාපොරොත්තු වන්නේ.